අරුණ මනතුංග මහත්මයා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා. ස්වාමින් වහන්සේ අද කරපු දේශනාව අපිට කරපු පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනවා මොකද ධාතු පිළිබඳ කරපු විග්‍රහයත් එක්ක පැහැදිලි කිරීමත් එක්ක යථාර්ථය පැහැදිලි කිරීමත් ස්වාමින් වහන්සේ ඉතාම අපූර්වට සිද්ධ කරා. එතෙන්දී අවසානයේදී ස්වාමින්වහන්සේ කිව්වා තේජෝ ධාතුවට මනසට බලපෑම කරනවා වගේම මනසින් පුළුවන් තේජෝ ධාතුව වගේ අනිත් ධාතුන් වලටත් බලපෑමක් ඇතිකරන්න ඒ ගැන තව ටිකක් පැහැදිලි කරගන්න මම එක කාරණයක් ඉදිරිපත් කරනවා ස්වාමීන් වහන්සේ මේ ගැන මේ ළඟදි දවසකත් මම කතා කරනකොට කිව්වා අර එක්තරා තරුණයෙක් ගැන කතා කරනකොට ඔහුට පුළුවන්කම ලැබුණට පස්සේ තනියම භාවනා කරලා ධානය ලැබලා ඒත් එක්කම විදර්ශනා ඥානත් ඒත් එක්කම ඇති කරගත්තට පස්සේ එයාට පුළුවන්කමක් ලැබුණා පොතක් පෙරලනකොට සාමාන්‍ය පොතකුත් නෙවෙයි ગાථා පොත් වගේ ඒවා ගාථාවේ එක තේරුමක් දාලා තියෙන පොතක් වේගයෙන් පොතේ මැද විතරක් බලනවා මොහොතකට එතකොට ඒක නොඑක ආකාරයෙන් 20 30 ආකාරයකින් තේරෙනවා එක පිටුවක ગાතා ගොඩක් දාලා තිබ්බත් ඊට පස්සේ අනිත් දිහාත් මැද බලනවා ඔහොමම වේගෙන් පිටු පෙරලලා ඉවර වුණාම පොත ඉවරයි ඉතින් එතන ඒ තරුණයාට පුණාංකම ලැබුණා පොතක මැද බලනකොට අර ඉතාමත් හිතාගන්න බැරි ෂණයක වේගයකින් අර වගේ තියෙන අකුරු වල වෙනස්කමුත් එයාගේ ඔළුවට එනවා ඒත් එක්කම ඒ වගේ තියෙන තේරුම් වලත් වෙනස්කම් නොඑක ආකාරයෙන් එයාට ඇති වෙනවා ඊට පස්සේ එයාට සෙනග ඉන්න බොහෝ ගණනක් ඉන්න හෝල් එකකට ගියාම වුණත් එයාට පුළුවන්කම තිබ්බා ඇතුල් වෙනකොටම මිනිස්සු දිහා නිකම්ම යන්තම් දැක්කා විතරක් වුණාට ඒ හැම කෙනාගේම වෙනස්කම් ඒ ක්‍රියාකාරීත්වය කොයි විදියටද හිතන්නේ ඒව පවා එයාට තේරුණා එක මොහොතකින් ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් කියනකොට මැජික් එකක් වගේ ඒක මේ අපි ජීවිතය ගත කරන ආකාරයට වෙන්න බෑ නමුත් දැන් ස්වාමින්වහන්සේ ඊටාම වැදගත් කාරණයක් පැහැදිලි කරා අපිට කියනකොට පරිච්ඡේද අවකාශය පිළිබඳව. ඒ පරිච්ඡේද අවකාශය තියෙන නිසා වෙන්න ඕනේ අර වගේ ඊ타ත්ම වේගයෙන් තියුණුව ක්‍රියාත්මක වෙන මන මානසික තත්වයක් අපි ඇති කරගත්තොත් එතකොට ඒ තියෙන වෙනස්කම් නාමයේ විතරක් නෙවෙයි රූපයේ තියෙන වෙනස්කම් ඊටාම වේගෙන් එයාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එයා කිව්වට මේ ඕන කෙනෙකුට අපිට ඒ தත්ත්වයට දිනු වෙන්න පුළුවන්. කරගන්න පුළුවන් වෙන්නේ ඒ පරිච්ඡේදයේ අවකාශයත් එක්ක අර තියෙන වෙනස්කම් වල මොහොතකින් ඒවා දැන් අපි ඉස්සෙල්ලා නිකන් හිතනකොට නම් මේ මොනවද මේ කියන්නේ කියන එකක් තමයි හිතෙන්නේ. නමුත් අරක ඒවා ඔක්කොම හරහා ඒ වගේ තත්වයකට මනස දියුණු කරගත්තාම යන්න පුළුවන්. ඉතින් මේ ගැන ස්වාමීන් වහන්සේට පහදා දෙන්න තියෙනවා නම් යමක් ස්වාමීන් වහන්සේ ඔව් ඇත්තටම දැන් දැන් අපි හිතමු වර්තමානයේ මේ AI කියලා සකස් කරගෙන තියෙන తত্ত্বය ඒ කියන්නේ artificial intelligence කියලා. ඉතින් එතන intelligent කතාවකුත් නෙමෙයි ඇත්තටම අර දත්ත විශ්ලේෂණය කරලා අපට අවශ්‍ය විදිහට කළමනාකරණය කරගන්න යම්කිසි සහාය වීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඒ වගේ උපකරණයක සහාය ඇතුව ඒ කරන ක්‍රියාවලිය අපට පේනවා එක විස්තරයක් ඇතුළත සමස්ත ඒ ડેટા පද්ධතියම අධ්‍යයනය කරලා අපි අහන ප්‍රශ්නෙට ගැළපෙන විදිහට උත්තරේ හදලා අර තොරතුරු ටික අරගෙන ඉදිරිපත් කිරීමේ හැකියාව ඒ මැෂින් වලට තියෙනවා. එතකොට මේ මැෂින් එකක් කියලා කියන්නේ රූප රූප කොටාස ටිකක් නේතන එතන විඥානයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ අපි හොඳටම දන්නවනේ. එතකොට විඥානයේ ක්‍රියා එතකොට රූප කලාප වලින් එච්චර එහෙම වේගවත් ක්‍රියාවලියක් කරන්න පුළුවන් නම් මේ සිත කියන එක ඊට වඩා අතිශයින් වේගවත්. දැන් අපි කියවනේ රූපයක හැසිරීම චිත්තක්ෂණ 17ක. ඒ කියන්නේ අනුචිත්තක්ෂණ 51ක. එතකොට ඒ වගේ 51 වාරයක් වේගවත්ව ක්‍රියාත්මක වෙන රූපය යම් ආකාරයකට වේගවත්ව හැසිරෙනවා නම් ඒ වගේ 51 වාරයක වේගයෙන් සිතට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා අනිවාර්යයෙන්. ඉතින් එතකොට අද AI තාක්ෂණයත් එක්කලා යම් තරම් වේගවත්ව ලෝකේ දේවල් තොරතුරු හඳුනා ගැනීම, ඒවා විශ්ලේෂණය කර ගැනීම, ඒවා මේ සංස්කරණය කිරීම කරනවා නම් ඒ වගේ මේ 51 ආකාරයකින්වත් වැඩිපුර ඊට ඊට වඩා ගොඩාක් වැඩි ධාරිතාවක් මනසේ දියුණු කරන්න පුළුවන්. එතකොට අපිට නිකන් දල වශයෙන් සංඛ්‍යාත්මකව ගත්තොත් ඒතරම් වේගයකින් ක්‍රියා කරන්න පුළුවන්. එතකොට අපි හැමෝගෙම සිත්වල මේ මේ ශක්තිය තියෙනවා. හැබැයි තිබුණා වුණාට ඒක හරියට බල ගන්නන්නට අර පෙර දින එකත් මම කිව්වේ දැන් යකඩයක තියෙන අංශු එහෙම නැත්නම් අණු ඒවා එක් එක් ස්වરૂපයෙන් විසිරලා පවතින. ඊට පස්සේ අපි මේක කාන්දම් බවට පත් කරනකොට එක්කෝ මේ විද්‍යුතය සම්බන්ධ කරලා හරි එහෙම නැත්නම් අපිට තව කාන්දමක් අරගෙන එකම පැත්තට අර කාන්දම සෑහෙන වෙලාවක් අතුල්ලගෙන යනකොට අර යකඩයේ මීට කලින් නොතිබුණු ශක්තියක් නිර්මාණය වෙනවා. ඒ තමයි කාන්දම් ගුණය. එතකොට මේ කාන්දම් ගුණය නිර්මාණය වෙන්නේ කොහොමද? ඒතර භෞතික විද්‍යාව පැහැදිලි කරනවා අර අංශු එක පැත්තකට ඒකාග්‍ර වෙනවා. එක පැත්තකට ඒකාග්‍ර වුණාට පස්සේ ඒකේ යම්කිසි ධන ඍණ බලයක් නිර්මාණය වෙනවා. ඒතකොට දැන් මේකේ තිබිච්ච අංශු ටිකම තමයි. මේකට 아무තු දෙයක් පිටින් එකතු වෙන්නේ නැහැ. එකතුනේ නැති වුණාට අර ඒකාකාරී ක්‍රියාව මොකක්ද ඒකාකාරී ක්‍රියාව අර වෙනත් කාන්දමක් අරගෙන එකම පැත්තට අතුල්ලාගෙන යාම කියන මේ ඒකාකාරී අභ්‍යාසයත් එක්කලා අර යකඩ කෑල්ල තිබුණු අංශු ටික එක දිශාවකට ඒකාග්‍ර වුණා. එතකොට ඒ එක දිශාවකට ඒකාග්‍ර වුණාම ඒක ඇතුළෙම මෙතෙක් නොතිබිච්ච බලයක් අවදි වෙනවා. ගුණයක් අවදිනවා. අන්න ඒ වගේ අපි හැමෝගෙම සිත්වල මේ ශක්තිය තියෙනවා. හැබැයි ඒක යම් යම් ආකාරයෙන් අභ්‍යාස කරනකොට තමයි ඒක බලගැන් වෙන්න පටන් ගන්න. ඒක අවදි වෙන්න පටන් ගන්න. ඉතින් සති සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒව අවදි කරන ක්‍රම. ඊට පස්සේ ඒක බලගන්වන ක්‍රම තමයි අර තවත් තවත් විවිධ අභ්‍යාස හැටියට අපි ඉද්ධිවිද ඥානය පිළිබඳ අභ්‍යාස දැන් ධාන කියලා කියන්නේ ඒ අභ්‍යාසගත වීම. ඊට පස්සේ ඒකෙන් එහාට අපිට පුබ්බේ නිවාසානුස්සති ඥාන, දිබ්බ චක්කු ඥාන, ඊළඟට මේ ඉද්දිවිද ඥාන මේ ආදි වශයෙන් විවිධ ඥානයන් කියලා අපි හඳුන්වන්නේ අර මනසේ තියෙන හැකියාව, ශක්තිය අපි එක එක පැත්තට බල ගන්නමින් අභ්‍යාස කරනවා. එහෙම අභ්‍යාස කරාන් පස්සේ ඒ ගුණය මතුවෙන්නට ගන්නවා. ඉතින් ඒ වගේ අර මනසේ ඒ ශක්තියින් අවදි වෙන්න අවදි වෙන්න තමයි අපිට මෙතන මොනතරම් ශක්තියක් අපිට මතු කරන්න පුළුවන්ද කියන එක වැටහෙන්නේ. ඉතින් සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඔය මැජික් බලන්න ඕවා කරන්න නෙමෙයිනේ අපට ඕන මේ කෙලස් නසන්නනේ භව ගමන නිම කරන්න කියලා හිතෙන්න පුළුවන්. ඉතින් මේ චින්තනය බොහෝ දෙනාට ඇති වෙන්නේ අවංකවම නෙමෙයි. ඒ කියන්නේ මට නැති නිසා, මට බැරි නිසා මට ඒක ඕනේ එතකොට අපි දේවල් අතහරින්නට පුරුදු වෙනවා නැතිකම නිසා, බැරිකම නිසා. ඒව වැඩක් නැහැ, ඒව ඕනේ කියලා. නමුත් යම්කිසි කෙනෙක් ඒ ස්වභාවය අත්දැක්කොත්, ස්පර්ශ කළොත් ඒ මොහො ප්‍රතඥන සත්වයකට ඒ පිළිබඳව ලොකු කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපිට මතක තියෙන්නට ඕන අපේ ප්‍රාර්ථනාව මොකද්ද? අපි යන්නේ කොතනටද? ඒ යන ගමනට මේ ගුණාංග දියුණු කිරීම අවශ්‍යද? අවශ්‍ය නම් ඒ පැත්තත් පුහුණු කරගෙන අපි ඉදිරියට යන එක හොඳයි. ඒ තමන්ගේ ප්‍රාර්ථනාවත් එක්කලා ඒ ගුණාංග අවශ්‍ය නැතිනම් අපි ඒ පැත්තට එලවන්නට ඕන නැහැ. අපේ මූලික ඉලක්කයට අපි අවධානය යොමු කරන්න. ඉතින් අන්න ඒ වගේ අපි අර ප්‍රාර්ථනාව හඳුනාගෙන තිබීමත් එතනදී විශේෂයෙන් වැදගත් වෙනවා. මේ අපි මොන විදිහටද මේ ගමන ඉදිරියට හසුරුවා ගත යුත්තේ කියන කාරණේ තේරුම් ගන්න. ඉතින් අපිට මනසේ තියෙන ශක්තියින් අපි හැමෝම ළඟ ඒ ධාරිතාව තිබ්බට හැමෝටම ඒක අවදි කරගන්නට බෑ. අවදි කරගන්න අවදි වෙනකොට අපට අරව ස්පර්ශ වෙන්න ගන්නවා. ස්පර්ශ වුණාට පස්සේ ඒක එපමණකින්ම අතහැරලා දාන්නත් පුළුවන්. ඕනනම් තව තවත් ඒ ගැන උනන්දු වෙලා මේකේ තියෙන රටාවන් හඳුනාගෙන ඊට පස්සේ මනසින් ඒවා පාලනය කරන මට්ටමට. දැන් දැනටත් මේ රූප කොටස අපේ සිතින් පාලනය වෙනවා. දැන් මේ වචන කියලා මේ වායුවක් නිස්පාදනය මේ වචන නිර්මාණය කරන්නේ වචන මවන්නේ කවුද සිත විසින් සිත විසින් රූප කොටස හසුරුවලා ඊළඟට මේ අතපය උස්සලා ලොකු බලයක් අරගෙන ජවයක් අරගෙන බඩු මුට්ටු උස්සන්නේ තල්ලු කරන්නේ ගහන්නේ මේ ඔක්කොම කරන්නේ මොනවද මේ සිත සිත යොදාගෙන සිත විසින් මේ රූප කලාප අලුතෙන් නිර්මාණය කර කර රූප කලාප හසුරුවනවා අපි ඇවිදලා අතපය ඔසවලා ක්‍රියාත්මක වෙන්නේ ඇවිදින්නේ වැඩ කරන්නේ මේ ඔක්කොම කරන්නේ අර සිත විසින් තමයි මේ රූප කොටස හසුරන්නේ. ඒකට මෙතන තියෙන මේ ටෙක්නික් එක මොකද්ද කොහොමද ඒක වෙන්නේ කියන එක හඳුනාගත්තන් පස්සේ අපට ඕනම් බාහිර රූප කලාපත් ඒ විදිහට හසුරවන්නට පුළුවන්කම තියෙනවා. අවශ්‍ය නම් ඉතින් ඒක ඒවා පුහුණු කරනවද නැද්ද කියන එක තමන්ගේ කාර්යයක්. ඒතකොට මේ මූලධර්ම දැනගත්තාම තමයි අපිට වැටහෙන්නේ මේක ප්‍රායෝගිකව කළ හැකි සිදු වෙන දෙයක් කියන එක. ඉතින් ඒ වගේ අර අත්දැකීමකුත් ලබනකොට තමයි අපිට ඒක වඩාම ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේ කතාව කොයිතරම් ප්‍රායෝගික කතාවක්ද මේ කියන්නේ කියන එහෙමයි ස්වාමීන් වහන්ස. එහෙමයි. ඒතකොට විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ කිව්වේ මේ බලය දියුණු කර ගැනීම කියන තැන මේ දැන් මෑත කාලයේදී ස්වාමින් වහන්සේ බණ වලදී විතර කියපු දෙයක් අනුව තමයි මේ තරුණයා අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා පුහුණු වුණේ නීවරණ ධර්ම මොනවද කියලා එයා සතියෙනුයි සම්මා වායාමෙනුයි එයා හැම වෙලෙම පුහුණු කරනකොට තමයි සමාධිය එහෙම එයාගේ දියුණුනේ එතකොට තමයි ඊට පස්සේ ධාන වලට ගිහින් ওই தත්ත්වෙට එන්න පුළුවන් උනේ. ඉතින් ඊට පටන් ගන්න පුළුවන් අතනින් ඇත්තට ඇත්ත. ඒ කියන්නේ තමන්ගේ ප්‍රාර්ථනාව අනුව තමයි ඒක දිනු කරනවද නැද්ද කියන එක නම් පටන් ගන්න අතනින්. නීවරණ ධර්ම දුරු කිරීමක. ඉතින් ඇත්තටම මේ සමහර දේවල් අපි අමුතුවෙන් උත්සාහ කරන්න දෙයක් නැහැ. ස්වභාවයෙන් මතුවෙන කොටසක් තියෙනවා. ඊට පස්සේ අපට අවශ්‍ය නම් ඒවා බල ගන්නවමින් දිගට යන්න පුළුවන්. ඒ දිගට ගියත් නැතත් අපි කාටත් මේ ගමන් මගේදී ස්පර්ශ වෙන කොටසක් තියෙනවා. ඒක මනස නීවරණ ධර්ම දුරු වෙනකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනකොට සති සම්පජාඤ්ඤය වැඩෙනකොට ඒව අනිවාර්යෙන් මතුවෙනවා. ඒවා තමයි මේ භාවනාවේ එක් එක් අවස්ථාවල අර මේ ලක්ෂණ හැටියට භාවනාචාර්යවරු කියා දෙන්නේ මේ මට්ටමට වැඩෙනවා නම් මේ මේවා මේ විදිහෙන් දැනෙන්න ඕනේ. ඒ දැනෙන්න ඕන කියන්නේ ඒවා දැනිය යුතුයි කියන එක නෙමෙයි. ඒ ඒ ගුණාංග අවදි වෙනවා නම් ඒක එහෙම වෙනවා. එතකොට ඒකෙන් තමයි හරියට යා තුලේ ಗುಣ අවදි වෙනවද නැද්ද කියන එක හඳුනාගන්න පුළුවන් වෙන්නේ. ඒවා සංකේත. ඉතින් ඕනනම් මේ පැත්තෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සංකේතය හඳුනාගෙන මේ මට්ටමට තමන්ගේ මනස වැඩුණා කියලා දැන්නන් පස්සේ ඊළඟ පියවරට යන්න පුළුවන් කෙලස් දුරු කිරීමෙන් මඟ තුල. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.